අපි බලන්න ඕනේ ඔය කරපු කාලය තුල ආපු අපහසුතා මොනවද අපිට ආවේ මේකට ප්‍රශ්න වෙනතයි කියලා හඳුනගෙන ඒවට ටිකක් පිළියම් කරන්න. එක දෙයක් තමයි ගොඩක් අයගේ දැක්ක ආසනේ වාඩි වෙච්ච කරන් මුදුන් කායන් කියන එකේ අඩුව. සම්දකෙනින් කිරීම විතරක් නෙවෙයි මේකේ ප්‍රශ්න තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් එන කෑමේ ධනි උඩින් තියාගෙන අපි නිකන් අමුතු විදිහට විශ්වාසයෙන් වාඩි වෙනවා. ඒකවල ටිකක් වෙලා ඉන්නකොට ඒවා අපේ කය නැත්නම් හිත තැම්පත් වෙනකොට මේ කය ගැන අවධානය අඩු වෙනවා. මේකයි වෙන්නේ. අඩු වෙන්නේ කොහොමද? මේ මූලික භාවනා උපදෙස් දෙන්නේ හුස්ම ගැන අවධානයෙන් දෙන්න ඕනේ, කය ගැන අවධානය අඩු වෙනවා. අනිත් කයේ වෙන කොටස් ගැන. එතකොට අපි ධන ඉස්සක්නම අපිට ඕන විදිහට හරවගෙන තිබුණා. උත්සවනවා වගේ ඒ කයේ අවධානයෙන් තමයි එක ධනිස උත්සවෙන්නේ. අවධානය ගිලිහුණ හැටි මොකද වෙන්නේ? ධනිස වැටෙන්න ඕනේ පහකට. කියනවනේ දැන් අටක් උත්සවෙන්නවා අපි. මෙහෙම කරගෙන ඉන්නවා. එහෙම කරගෙන හිටියොත් මේක ඉන්නේ කොහොමද? කය ගැන අවධානයක් තියාගෙන අත උත්සවෙනවා. දැන් අපි හුස්ම ගැන අවධානය වැඩි කරොත් මොකද වෙන්නේ? මේ කය ගැන අවධානය අඩු වෙනවා. එහෙනම් අත වැටෙන්න ඕනේ පහළට. දැන් එහෙම කිරියාව ඔක්කොම ඔයගොල්ලන්ගේ අසාර්ථක වෙනවා. තේරුණාද? නැත්නම් වෙන්නේ අපිට දැන් භාගයක් තිබුණානේ කාලේ. මේ කාලේ දැන් අපි උත්සාහ ගන්නවානේ හැමෝම ඉන්නවා කියලා හිතලා මමත් ඉන්න ඕනේ කියලා හැමෝටම මේ ගැන උනන්දුවක් තියෙනවා. කියනකොට ඉන්නේ අපි අර වැදුනාම අර අත ධනිස්සන ධනිස්ස උස්සගෙන කියාහා කමක්. ඒ කියන්නේ හුස්ම ගන්න අවධානයට වැඩි කරලා තියෙන මොකද ධනිස්ස උස්සන. එතන අත තද කරගෙන ඉන්නේ. දැන් තව විදක් අය දැන් අපි හිතනවා භාවනා කරනකොට අපි දැන් ඉන්නේ කට්ටියක් එක්ක මම පොළ තද කරගෙන ඉන්නවා. නැත්නම් මම කට ඇරෙයි. එහෙනම් මොකද යා කරන්න දෙන්නේ? හුස්ම ගැන අවධානය යොමුවටත් වැඩිය පොළ තද කරගෙන ඉන්නවා. එතකොට මෙන්න මේ ටික අපි අහක් වෙන්න ඕනේ දැන්. ඒ කියන්නේ අපි විසින් දැන් භාවනාවට අමතරව අපි විසින් කරන තෝගයක් තියෙනවා කයද. මේ කයටයි මේ ටික කරන්නේ. ඒ තෝගය සම්පූර්ණ අහක් වෙන්න. ඔයගොල්ලෝ කරන තව වැඩක් වෙන්න බෑ කයින් දැන්. උදාහරණයක් විදිහට තමයි ඇස්තද කරගෙන පියා ඉන්නවා. දැන් ඒක නෙමෙයි. එතකොට ඇස්තද කරනවා කියන්නේ කායික තව කිලාවක්. හුස්ම ගැන අවධානය යොදීම තව ක්‍රියාවක්. ඒකට දෙකක් අහුවෙනවා. කෙනෙක් ඇස් තද කරගෙන ඉන්නවා. දැන් මොකක්ද වෙන්න ඕනේ? ඇස් වහලා ඒක ගානක් නැති ඉන්නේ. තේරුණාද? දැන් භාවයට ඇරුණා තමයි. තමන් ඉන්නෝනේ ඒ වෙනුවෙන් මෙහෙටෙන්න බෑ. ඒ විදිහෙන් අවධානයක් තියෙන්න බෑ. තොල තද කරගෙන ඉන්න අවධානයක් තියෙන්න බෑ. බෙල්ල නමාගෙන ඉන්න අවධානයක් තියෙන්න බෑ. තේරුණානේ? එතකොට අත උසෝගෙන ඉඳ හරිය නම ඇඟිලි නමාගෙන ඇඟිලි පද කරගෙන ඉන්න ඕන කියලා අවධානයක් තියෙන්න බෑ. එතකොට ධනිය සුස්සගෙන කියනවා කියන්නේ ටිකක් වෙලා යනකොට නිකම් බහවලට වෙනවා එයා කොච්චර හරි ධනිය සුස්සගෙන ඉඳ අවධානය තියනවා. දැන් භාවනාවේ අර ආරමුණට හිත යනකොට අනිත් කය අවධානය අඩු වෙනවා. ඒක නිසා මම ඉස්සෙල්ලා පැකිලි හදන්න බෑ මෙන්න මෙහෙමයි මම ඉන්නේ කියලා. තේරුණා නේද? දැන් මේ වගේ පොත් තැනක ගිහින් එන්න පුළුවන් මම දැන් අනික් අය ඉන්නවා මෙහෙම මම භාවනා කරනකොට අනික් අය දැක්කොත් ලැජ්ජයි එහෙම එකක් හිතෙන්න පුළුවන් නේද එහෙම නෙමෙයි දැන් මම මේ පොදුවේ කරන්නේ මෙතන ඉගෙන ගැනීමන්නේ නිවසේ එහෙම ප්‍රශ්නයක් නැහැ තමන් භාවනා කරනකොට එහෙම ගැටලුවක් නැහැ ඔයගොල්ලෝ ඔන්නෝයෙන් නිදහස් වෙන්න ඕනේ අර ඉඳ ගන්නකොට හැකිතරම් මේ කකුල් බිම වදින විදිහට ඉඳ ගන්න. තේරුණානේ? ඒක උත්සාහ අරගෙන ඒ ඉරියව් වෙනස් කරන්න. බලන්න ඉරියව් කීපයකින් ඉඳෙන්න. මෙහෙදි නෙමෙයි බලන්න ඕනේ. නිවැරදි. පහ එක එක විදිහට ඉඳ ගන්න බලන්න. කොහොම හරි අර මම හිතන්නේ දැන් කී දෙනෙකුට මේ වගේ ලක්ෂණ ආවදෝම ඉන්නකොට දැන් මෙයා කකුල ගණිත් එහෙම උස්සගෙන හිටියා නම් මෙහෙම වෙව් ගන්නවා. මෙහෙම වෙනවා තමන්ට ලැබෙන්නේ ඒකමයි. ඒ මොකද? ඒ භාවනාවක දියුණුව කියන්නේ මේකේ. කොහොම නිකන් ඒ විදිහට ඉඳගත්තම ඔයගොල්ලන්ට කවදාවත් එන්නේ. තේරුණාද? දැන් අපි ගෙවල් වලදී පුරුදු වෙදී සමහර හදිස්සිය අපිට ඉඳ ගන්න වෙනවා එක එක විදිහට. ඒ ඉඳගත්තම පළක් වෙලා ටිකක් වෙලා යනකොට කකෝල් ධනිස් මෙවුලනෝ නේද? එන්නේ ගතිය ආවේ ඉරියව්වේ වැරද්දක. එතකොට එහෙම වෙවුලවන්න ගත්තා නම් භාවනාවට ඒ ඉරියව්ව සුදුසු නෑ. ඉරියව්ව වෙනස් වෙන්න ඕනේ. තේරුණා නේද? ඒක නිසා හැම වෙලේම මේ කයේ තුනතියේ ඉඳලා වැඩි ප්‍රමාණයක් පොළවේ ස්පර්ශ වෙන්න කකුල තියාගැනීමමයි වැදගත් නැත්නම් ගැටලු වෙනවා. තේරුණා නේද? ධනිස් ඉස්සරගෙන ඉන්න එක පහසුවක් වෙලා තියෙනවා නම් ඒ මෙතෙන්ට පොට්ටයක් තියාගන්න. උදාහරණයක් විදිහට මම හොඳම දෙයක් කියන්නේ මෙන්න මේ මහත්ය ඉන්නේ විදිහ මම කියන්නේ මේ වැරදි කියලා. එහෙනම් නේද? ඕක අඩු කරන්න ඕනේ. ඕක ගැවෙන්න ඕනේ එක්කෝ තව කකුල පොළවේ වදින ප්‍රමාණය වැඩි වෙනවා. එන්නානේ පොළවේ වදින ප්‍රමාණය පොළොව ස්පර්ශ වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඕක දැන් මහත් මේක හිතියට කමන්නේ මේක පහතම ඉරියව්ව නම් ඒ මහත්යාට එයා කරන්න ඕන පොට්ට දෙකක් දෙපැත්තේ ලං කරගන්න. එතකොට ලීස්. දැන් වෙන්න ඕනේ මොකද්ද? කොහි හරි ස්පර්ශ වෙලා මේක තද වෙන්න ඕනේ. නැත්නම් ඉන්නකොට ගැටලුවක් වෙනවා. දැන් අනික තමයි දැන් මෙන්න මේ නෝන මහත්තයා ඉන්නේ විදිහට නැත්නම් මේ ඉරියව් වෙනස් කරගන්න. මේක හොඳයි. තේරුණා නේද? ඒක වදින්නේ කොහොමද? කොට්ටයක් උඩ පිටිපස්සෙන් වාඩි වෙනවා. ඒකට කොන්ද කෙලිනවා. ඒක හොඳයි. දැන් මහත්තයා ඒ දැන් අර ඉස්සෙල්ලා කතා කරපු හින්දා මම කියනවා මහත්තයාත් අන්න ඒ ක්‍රමයක් දැන් පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ තව ඉස්සෙල්ලම පිටිපස්ස. තේරුණාද? එතකොට අර ඉරියව්වේ ඔය අර ටිකක් එකපාරටම ඉඳින්න වගේ ගැස්සෙන එක අඩුයි. තේරෙනවද? ඒකට තියෙන්නේ අර උදුණු කායන් තමයි බලපාන්නේ. ඔය කොන්ද කෙල්ලුගේ දීවල වෙයි තියෙන්නේ කියලා බලන්න. නෑ වෙන ප්‍රශ්නයක් මේ තියෙන්නේ. කොහොම නැති වුණොත් භාවනා කරනකොට ඔයගොල්ලෝ ගැස්සි ගැස්සි හොම වෙන්නේ. ඕකද වෙන්න පටන් ගන්නවා. ටිකක් වෙලා යනකොට. තේරුණානේ? ඒක අඩු කරගන්න එතකොට තමා විසින් මේක මොකද්ද වෙන්නේ කියලා දැනගෙන ඉරියව්ව වෙනස් කරනවා. ඒ ඉරියව් වෙනස් කරගන්න එතකොට ඒ ඒක ඒ ඉරියව්කත් කියන්නේ ඒ කියන්නේ හුඟක් දිගට යන්න පුළුවන් වෙනවා. ඒක එතකොට Taman ඉස්සර හදාගන්න ඕනේ. වඩාත් මේකේ ගෙදෙන්න මේ ඉරියව්ව හොයන එක. මොකද කැමති කැමති විදිහට කැමති විදිහට ඉඳගෙන හිටියගෙන මෙතන එහෙම ඉඳගෙන ඉන්න බෑනේ ඒක. තමකට අසෝබුල විදිහට වෙන්න පුළුවන්. අපි ඇඳලා තියෙන ඇඳුම් ගන්න වෙන්න පුළුවන්. ඒව ගැන සැලකිල්ලක් ඕනේ නැහැ නේද? හොඳට තමන් පත්තියක් අරගන්න ඉන්නවා. තේරුණා නේද? ඒ ඉරියව් එතකොට වැදගත් වෙන්නේ කාලයක් යනකොට අර වෙනුනන ගතියින් තියෙන්නේ බෑ. ඒක අමතරව දැන් කය ගැන අනිත් කයේ කොටස් ගැන අවධානය අඩු වෙලා හුස්ම ගැනට අවධානය යනකොට මෙල්ල කඩා වැටෙන එක අත පහලට වැටෙන එක අකුල නැමිලා යන එක බෙල්ල අනිත් පැත්තට නැමෙන එක ඒවා සිදු වෙන්නේ අපේ ඉරියව්වෙන්ම. තේරුණාද? ඉරියව්ව සකස් කරගත්තා නම් ඒ ගතිය පුරා අඩු කරගන්න. ඒක සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක තමන් කරගන්න. 아무ත් කියලා මේ මෙහෙම අහවල් ක්‍රමයේ කියන එකක් ගන්න එපා. තව කෙනෙක් යාළුවා මෙහෙම කරනවා කියලා එහෙම යන්න ඕනේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. තමන් හොයාගන්න ඕනේ මේ කියන බඩනම් මත හොඳ ඉරියව්ව මොකක්ද කියලා. ඒක සැලකීමක් වෙන්න. ගෙදර ගියාම ඊට පස්සේ දැන් මම පැහැදිලි කරලා දෙනවා තව මෙතන මේ හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට අ කවුරු හරි දැනන්ට ඉන්නවද කිසිම ආස්වාසයක් හෝ පාස්වාසයක් ගැන මොකවත් අපිට තේරෙන්නේ නැහැ. එහෙම කෙනෙක් ඉන්නවද තව? ඒ හිතියද කිසිම අඩුවක්ම නැහැ. එමය ඉන්නවා. ස්පර්ශ වෙන්නේ නම් දැනෙන්නේ. ඒක සමහරවිට දැනෙන්නේ. ඒ කියන්නේ මේ මේ එක දැන් මේ පැය භාගෙදීම දැනුනේ නැත්නම් විතක දැනනවා විතක දැනෙන්නේ නැද්ද? කල්ලුත් එහෙමයි ඒක සමහරවිට දැනෙන සමහරවිට දැනෙන්නේ නැහැ. ආ දැනෙන්නේ නැහැ. ඔව් දැන් එතන ප්‍රශ්න ගොඩක් ඉසුඟක් ඉස්සෙල්ලා දැන් කාලේ ඉඳලා මහත්මයාම ওই භාවනාව කරලා තියද නැත්නම් අලුතෙන් මොකද පටන් ගන්නේ? කරලා තියෙනවනේ. ආ එහෙනම් එතන ඉච්චර සලකන්න එපා. කරලා තියෙනවා අපි මේ දෙවෙනි පියවරත් එක්ක වෙනස් කරමු. ඒ කියන්නේ ඒක දැන් අලුතෙන් මෙතෙන් වෙනස් කරන්න යන්න එපා. මොකද කරලා තියෙන හිඳයි. අපි බලමු. තව එහෙම නොදැනීම ලඩෙන්නෙම නැති කවුරු හරි ඉන්නවා. නෑ නෑ පටන් ගන්නකොට නේද පස්සේ ආයෙත් ගැටලුවක් නෑ. ඒ කියන්නේ භාවනා කරනවා දැනෙන්නේ නැති කියන්නේ ඒක අපි කතා කරනවා පස්සේ. මේ මේ පස්සේ කතා කරමු. මම ආධුනිකයෙක් කවුරු හරි නැත්නම් පටන් ගන්න වෙලාවෙ ඉඳලා වෙන භාවනා ක්‍රමයක් කරලා දැන් මේකට මාරු වෙලා ඉන්න හැට හුස්ම ගැන දැනෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. අපේ සයන්ස් එන්නේ මට ස්පර්ශ වෙනෙන්න මුදලෝ වගේම මම මෙනෙහි කරනවා දැන් අසත තසත කියනවා කියන එක. ඔව් දැන් මෙනෙහි වීමක් වෙනවනේ. එහෙමයක් වෙනවා. ආ ඒක ගැටලුවක් නෑ. එහෙමම කරගෙන යන්න. අපි දැන් හෙට දවසේ අපිට පුළුවන් මේකේ විස්තරයක් කරලා දෙන්න. දැන් අර ඒක කරොත් ආධුනිකයා පටලු ගන්නේ කියලා එකයි මම මේ එහෙම එකපාරට කියන්න නැති වෙටි. ගැටලුවක් නෑ ඒක. දැන් මහත්යාගේ ප්‍රශ්නයයි ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඒක හදාගන්න පුළුවන් එකක්. නැත්නම් ඔයගොල්ලෝ අර උදරය ගැන අවධානයෙන් ඉන්න හැම බැරි කෙනෙක් ඉන්නවා. ඒකයි මම යෝජනා කරන්නේ හැදුවේ. බැරි නම් මෙතන තේරෙන්නේ නැත්නම් උදරයේ අවධානයෙන් ඉන්න ඕන කෙනෙකුට තේරෙනවා. දර උදරයේ පිම්බීමක් වෙනවා හුස්ම ගන්නකොට හැකිලීමක් වෙනවා හෙලනකොට. ඔන්න අත තියාගෙන ඉතියාම ඒක තේරෙනවා. තේරුණානේ එක ගමනක් අත තියාගෙන ඉඳලා එහෙම බලලා ඒ අවධානය නෙමෙයි තේරුණානේ බැරි මනන් තේරෙන්නේ නැත්නම් මොකද මේවා ආස්වාසේ පාස්වාසේ කියන එක සම්පූර්ණ කාර්යයක් ගිහින් අහක් කරනවා මේකම නෙමෙයි භාවනාව හොඳටම මතක තියාගන්න මේකේ කියන ඒවා නෙමෙයි ඕගොල්ලන්ට හෙට වෙනකොට මම මේක සම්පූර්ණ ওই භාවනාවේ සමහර අයට මේක කරා ආස්වාද පාස්වාසේ අත්හරින්න වේවි හෙට මොකද අද කියන්නේ නැත්තේ අද කිව්වම පැටලෙනවනේ මේවා. අදත් බලලා ඉන්න. සමහර විට ඔයගොල්ලන්ට සිදු වෙන්නේ අනිත්‍ය ඉඳලා කරන භාවනාව ආනාපාන සතිය නෙමෙයි වෙන්නේ. තේරුණාද? මේක තීරණය වෙන්නේ කොහොමද? අපි මේ ධර්ම කාරණා ටික කතා කරලා ඔයගොල්ලෝ මේක තීරණය කරන්නේ. මේකට ඇයට මේක ගැලපෙන්නේ නැහැ. තේරුණාද? ගැලපෙන්නේ නැත්තේ අමුතු දෙයකින් නෙවෙයි ඒගොල්ලන්ගේ අඩුවකින් නෙවෙයි. ඒගොල්ලන්ගේ වෙන පුරුද්ද. ඒ පුරුද්ද ඊට වැඩිය හොඳ නම් ඒක ගන්නවා. තේරුණා මේ අමාරුවෙන් අමාරුවෙන් යන්න ඕනේ. දැන් වාහනයක යන්න ඕන ඒගොල්ලන්ට කාර් එකක් එලවගෙන යන්න පුළුවන්. ආයේ ලොරියක් එලවන්න ඕනේ. මං කියන්න ඕනේ මේ ලොරිය එලවන්න පුරුදු වෙන්න කියලා. තේරුණා නේද? එහෙම පුරුදු කියන අය ඉන්නවනම් අපි හිත වෙනස් කරනවා. තේරුණා නේද? ඒකින්ද මේකේ අමුතු දෙයක් කියලා කිසිම දෙයක් හිතන්න එපා. බොහොම සරලව අනුන්ගේ ආස්වාදයකින් බලා ඉන්න. අද දවසේ කරන භාවනාව අපිට ඕන නම් මේ දවස් ටිකේ මම යන්න කලින් මේ අයට වෙන භාවනාවක් ඊට වැඩිය ප්‍රකට වෙලා තියෙනවා නම් ඒක අනුව මේක සකස් කරන්න. තේරුණා නේද? ඒක වෙන්න ඕනේ අපි තව ටිකක් මේ ගැන මහන්සි වෙලායි. තව බලමු ඉස්සරහට ඕම කරගෙන යන්න. කොයි දේ කරා අපිට ඕනේ සතිය දිනු වීමක් වෙනවා. දැන් මෙතන තව මෙන්න මේක ඉගෙන ගන්න ඕනේ ධර්මයක් විදිහට. ඔතන ආස්වාද පාස්වාසිය ගැන මෙනෙහි කරනකොට තියෙනවා අවස්ථා තුනක් විශේෂයෙන්. දීර්ඝ අවස්ථාව, කෙටි ආස්වාසය නේද? දීර්ඝ ආස්වාසය, කෙටි ආස්වාසය, සබ්බකාය පටිසංවේදී කියන අවස්ථාව. මේකට මේ රූපයක් ඇඳලා තියෙනවා. මේක නිකන් බලන්නේ නෙමෙයි. මේක නිකන් මේ ඔයගොල්ලන්ට තේරෙන්න ඇඳපු කෝපියක්. දැන් මේකේ අපි දීර්ඝ ආස්වාදය කියන එක 아무තු දෙයක් නෙමෙයි අපිට වැඩි කාලයක්. මෙතන කාලය කියලා හිතන්නකො මේ මේ මේ කියන රේඛාව කාලය කියලා කියනවා වැඩි කාලයක් රුක්ම දැනෙනවා. මේක දැනෙන්නේ කොහොමද? ආස්වාස පාස්වාස භාවනාව ආරම්භ කරපු මොහොතේ විතරයි. ඒ කියන්නේ පටන් ගත්ත හැටිය දිග උස්මක් විදියට දැනෙනවා. යනවා කියන්නේ දිගට දිගට කියන හොයන්න බෑනේ පටන් ගන්න හැටි. නමුත් හොයාගන්න පුළුවන් වෙන ටිකක් වෙලා භාවනා කරනකොට මේ දිග බව දැනෙන්නේ හුස්ම ගන්න ප්‍රමාණය අඩු වෙනවා. දිගට කෙටි කියන්නේ ඉස්සෙල්ලා වැඩි ප්‍රමාණයක් හුස්ම ගත්තා කියලා දෙනවා. කෙටි කියන්නේ අඩු. දැන් ඒක මේ කෙටි ඉඩක්. පේනව නේද? නමුත් දැන් මේ සබ්බකාය පරිසංවේදී කියන්නේ මුත්‍රාජික ගැඹුරු තැන. දැන් මේ ගැඹුරු තැන මොකක්ද කියලා විග්‍රහ කරන්න බැරි මොකද ලක්ෂණාවට ඔයගොල්ලන්ට නොයේ කාර්යකතන නොයේ පොත්වල තියෙනවා. තව කෙනෙක් කියන්න පුළුවන්. නමුත් සැබෑ තත්ත්වය මෙතන මොකක්ද කියලා විස්තර කරන්නයි මේ නිර්මාණ කරන්නේ. තේරුණාද? දැන් අපි කරන්නේ ආස්වාදයයි පාස්වාදයයි ගැන අවධානය යොමු කරන්නේ. එතකොට ඒ අවධානය වැඩි වෙන්න වැඩි වෙන්න සතිය වැඩි වෙනවා. සතිය වැඩි වෙන්න හේතු වෙන්නේ මොනවද? ප්‍රධාන වශයෙන් මනසෙන් එන අරමුණු ගණන් ගන්න නැතුව ඉන්න ඕනේ. එතකොටයි සතිය ප්‍රබල වෙන්නේ. ඇහෙන ශබ්ද ගැන ගණන් ගන්න නැතුව ඉන්න ඕනේ. කයේ අනිකුත් දැනෙන වේදනාවන් ඒවා මේවා සලකන්න නැතුව ඉන්න ඕනේ. ඒක නිකම් බෑ. හරි ඉරියව්ව තෝරලක් තියෙන්න ඕනේ. ඒකෝ වැරද ඉරියව් වීතියොත් ඒකය විදිනවාමයි. තේරුණාද? විදින කය ගැන ඒක නිකම් දත්තිකාගෙන ඉන්න එක මේක හරියන්නේ එයා කරන්න ඕනේ මොකද්ද රිදෙනවා නම් ඉරියව්ව වෙනස් කරගන්නම ඕනේ. ඒ කියන්නේ මේ ඉරියව්ව රිදෙනවා. තේරුණා නේද? ඒක වෙනස් කරන්න බය නැතුව වෙනස් කරලා වැඩි වෙලා ඉන්න පුළුවන් ඉරියව්ව තෝරගන්න. මේක තමන් විසින් කරන්න ඕනේ දෙයක්. නැතුව මේ ඉරියව්වෙන් අනිත් එක්කෙනාට ඉන්නේ පින්තූර වල බුදුහාමුදුරන්ගේ පින්තූරේ ඉන්නේ මෙහෙමයි කියලා ඔයගොල්ලෝ ඒ වාදන්න යන්න එපා. තේරුණා නේද? ඒක ඒක අවශ්‍ය වෙන්නේ තමන්ගේ ශරීරයට අනුවයි මේ ඉරියව් තීරණය වෙන්නේ. තව කෙනෙක්ගේ ශරීරයට අනුව නෙවෙයි. මේක හොඳටම මතක තියාගන්න. තමන්ගේ ශරීරයට අනුවයි තමන්ගේ ඉරියව්ව තීරණය කරන්න කල යුත්තේ. ඒකින්ද ඔයගොල්ලෝම වෙනස් කර කර මේක බලන්න. ඉරියව්වෙන් වැරදුනොත් වේදනාවයි කොච්චර හරි එතකොට හුස්ම ගැන අවධානය අඩු වෙනවා. හුස්ම ගැන අවධානය යොමු කරදර නොකර ආවොත් අර මෙන්න මේ தත්ත්වයට කෙටි හුස්ම කියන එකේ එක ගානට ඒ කියන්නේ ආස්වාදයක් යම්කිසි ප්‍රමාණයක දැනෙනවා ඒ හා සමානව පාස්වාදයක් දැනි දැනි ගොඩාක් වෙලාවට භවනා කරන්න පුළුවන් තේරුණා නේද එහෙම භවනා කරනවා තව තවත් කාලයක් වුණොත් තව සතිය ප්‍රබල වුණොත් ප්‍රබල වෙනවා කියන්නේ මොකද්ද මේ ආස්වාස පාස්වාසයටම සතිය තියාගෙන ඉන්න පුළුවන් වීම අවධානය තියාගෙන ඉන්න පුළුවන් අන්න එහෙම සතිය ප්‍රබල වීම අනුව අමතර දෙයක් දැනෙනවා ඒක තමයි මේ රූපය යනවා කියන්නේ. සබ්බකාය පරිසංවේදී කියන්නේ නැතුව නොයෙක් ඒවා කියන හින්දායි මේ පැහැදිලි කරලා දෙන්නන්නේ මේක ගැන තේරුම් ගන්නද. මෙතන වෙන්නේ මෙහෙම දෙයක්. සාමාන්‍ය අඩු සතියකදී අහු වෙන්නේ ඒ ආස්වාසයේ හෝ කාස්වාසයේ මැද කොටස. ඒ කියන්නේ මැද කොටස කියන එකේ තේරුම මෙන්න මේම තේරුම් ගන්න. දැන් හැමෝම මේ මෙතන ඉන්න අය වාහනේ යනවා ඇති. දැන් ඒගොල්ලෝ වාහනයකින් මෙතන ඉඳලා පිටත් වෙනවා. වාහනේ පටන් ගන්නකොට ඔයගොල්ලෝ ඉන්නේ නිකන් ඒ කියන්නේ වාහනේ නැවතිලා. නමුත් ඔයගොල්ලෝ නැවතිච්ච වාහනේ ස්ටාර්ට් කරලා ටිකක් වේගය වැඩි කරලා වැඩි කරලා තමයි යා සාමාන්‍ය ගානකට එන්නේ. තේරුණා නේද? ඒකට සාමාන්‍ය ගානකට ගිහින් ආයෙ නවත්තන්නේ කොහොමද? එකපාරට නෙවෙයි ටික ටික වේගය අඩු කරලා. එහෙනම් වේගය වැඩි කරපු ටිකක් මුලින් සතියට අහු වෙන්නේ නැහැ. වේගය අඩු කරන ටිකක් අහු වෙන්නේ නැහැ. අපිට තේරෙන සාමාන්‍ය වේගය යන ටික විතරයි අහුවෙන්නේ වාහනේ එළුමත් උන්ලා. තේරුණාද? වාහනේ එළවනකොට ඔයගොල්ලෝ වැඩි කරන වේගය නෙමෙයි තේරෙන්නේ මම අපි යන්නේ වාහනේ කියලා තේරෙන්නේ. අතනින් පොඩ්ඩක් වැඩි කරගෙන වැඩි කරගෙන ගිහින් තමන්ට තේරෙන වෙලාවදී තමයි ආ දැන් ගමන් කරනවා. දැන් හුස්ම ආස්වාසයත් ওই විදිහටමයි සිදුවෙන්නේ. පටන් ගන්න ආස්වාසය හිමින් හිමින් හිමින් හිමින් ස්මාරක. තේරුණා නේද? ඊට පස්සේ ඒක ආකාරව හුස්ම ගලාගෙන යනවා. ඊට පස්සේ නවතින්න ඕන එකපාරටද. අර වාහනේ එකපාරට නවත්තන්නේ නැහැ හිමින් හිමින් දිහින් නවතින. එහෙනම් මේ හිමින් හිමින් පටන් ගන්න එක මුල් සතියට දිනු වෙච්ච නැති සතියට තේරෙන්නේ නැහැ. තේරුණා නේද? හිමින් හිමින් අඩු කරන එක දිනු නැති සතියට තේරෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ කාර්යයක් භාවනා කරනකොට මෙන්න මේ වගේ මේ කෑලි දෙකක් තියෙනවා. මේ කෑලි දෙක හඳුන්වන්න පුළුවන්. අර කෙටි හුස්මේ පොඩ පොඩ වැඩි වෙන එකක් ඔත් කෑල්ලක් අහු වෙනවා. පොඩ පොඩ අඩු වෙන එකක් අහු වෙනවා. තේරුණානේ? එතකොට තේරෙන්නේ සබ්බකාය ප්‍රතිසම්පේ. නැතුව පෙලක් අය කියයි, යාළුවෝ කියයි, පොත්වල කියයි අපි නම් හුස්ම ගන්නකොට සබ්බකාය ප්‍රතිසම්පේ තියෙනවා කොහොමද තේරෙන්නේ? හුස්ම නැහයෙන් ගිහිල්ලා බඩ දිගේ ගිහින් මාපට ඇඟිල්ලෙන් එළියට යනවා. මොන වෙලක් ඇවිල්ලා. තේරුණානේ? එහෙනම් මේක දිගේ වෙනහැල්ලට ගිහින් අහපව වෙනවා තේරෙනවා. මේවා බොරු. මේවා පිළිගන්න එපා. මෙන්න මේක තමයි කවදා හරි අල්ලගන්න ඕනේ දැන්. මෙච්චරයි තියෙන්නේ. මේක වැඩි දේවල් කරන්න යන්න එපා. ඔයගොල්ලන්ගේ මානසිකාරය ඒක. සතියෙන් කරපු වැඩ නෙමෙයි. මේක තේරුම් ගන්න. ඒක තමයි වෙන්නේ. තේරුණාද? තේරුම් ගන්න කියන්නේ මෙහෙම කිව්වම මම හිත අල්ල ගන්නවා කියලා ඒක දිහා බලා හිටුම් භවනාවක් නෑ. තේරුණාද? ඔයගොල්ලෝ කරන්නේ මොකද කියලා අවධානය යොමු විතරයි. මේක හරහා මේ මායිමක් කියන්නේ නැත්නම් කණුවක් මේ කියන්නේ ওই කණුව පහු කරොත් විතරයි ආ මම දැන් එතන කියලා හිතන්නේ. ඒකෝ මම එතනද කියලා හොයමින් කරන භවනාවක් නෑ. එතන පරිශ්‍රණයක් තියෙනවා. තේරුණාද? මේවා කිව්වා කියලා ඔයගොල්ලෝ භවනාදී හොයන්න බෑ. ඔගොල්ලෝ කරගෙන යන්න මේ තැන පහුවෙනවද කියලා බලන්න කරාට පස්සේ. නැතුව භාවනාව ඇතුලේදී මේව යන්නේ. තේරුණානේ දැන් කියන කතාව. එහෙම හෙව්වොත් භාවනාවක් නෙවෙයි. ඒතර මේ කියන වරස ගන්න එපා. මේකේ ස්වභාවය මේක. වෙන අර්ථකථන වලට යන්න එපා. මේක මේ කුංචි දෙයක්. කුංචි දෙයක් කියන්නේ ලොකු මිනිස්සු කියන අමුතු දෙයක් වෙන්නේ නැහැ. උතුම ගැන වෙන අවබෝධයක් වෙන්නේ නැහැ. ශරීරයේ වෙන කොටස් ගැන තේරෙනවා නෙවෙයි බොහොම සරල දෙයක්. ඒක ගැන සැලකීමක් තියෙනවා. මම හිතන්නේ හුඟක් භාවනා කරපුවාම මේවා පෞද්ගලික. තේරුණා නේද? ඉතින්ද මේවා අල්පින් වෙන්න යන්නත් එපා. මේවා පහු කරලා ඇති. ඒ මම මේ කියා දෙනකොට මේ හරහා ගියාද කියලා දැනගන්න. ඊළඟට මේ පස්සම්බ්‍ය සංකාරයන් කියන එක ලබා ගන්න ඕන තැන මේක සම්බියා මෙතෙන්ට අපේ භාවනාව ගෙනියන්න ඕනේ. එක වතාවක් හරි ගෙනියන්න ඕනේ පුරුදු කරන්න ඕනේ. මොනවද ඒකේ තියෙන ලක්ෂණ? ඒ භාවනා කරනකොට ලැබෙවි ඉස්සරහට. ආධුනිකයන්ට හුඟක්කල් භාවනා කරපු අය දැන් පාස් කරලා තියෙනවා. මේ කියන සම්පකාය සම්පංවේදී කියන එක සම්පකාය සම්පංවේදී නෙමෙයි පස්සන්නයි වරදුනා. දැන් සබ්බකාය වටසංවේදී හොයන්න යන්න එපා. ඒකත් ඔය විදිහේ ලක්ෂණයක් මිසක් අර පොත්වල තියෙන මිනිස්සු කියන කතාවලට යන්න එපා කියන්නේ මම මේ පැහැදිලි කරනවා. පස්සම්බයන් කාය සංකාර. පස්සම්බයන් කාය සංකාරන් කියන්නේ පස්සම්බ කාය සංස්කාර. නැත්නම් මේ හුස්ම සංසිඳවනවා කියන එක නෙමෙයි. හුස්ම සංසිඳන එකම් භාවනා කරන්නේ. ඒකට සංසිඳනවා කියන්නේ නැති වෙනවා. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ දන්නවා කවුරු හරි හුස්ම ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් කිව්වොත් හුස්ම සංසිඳනවා. ඒ කියන්නේ හුස්ම ගන්න නැහැ කියන එක. ආස්වාදයේ නවතිනවා. පාස්වාදයේ නවතිනවා. ඕකනේ අර්ථය. දැන් ඒකෙන් භාවනා කරන්න පුළුවන් දාකෝ. දැන් ආස්වාදයේ නැවතුනොත් ඔයගොල්ලෝ මැරෙනවා. මොකද කවුරුත් දන්න වචනයන්නේ. හුස්ම ගන්න නැත්නම් මැරෙන්න එපා. නමුත් දැන් මෙතන මේ වනපද ටික පස්සම්බෙන් කාය සංගාරණ කියන පාළි වචනේ සිංහලට ගත්තොත් ඔන්න ඒ වගේ එකක් තමයි වෙන්නේ. හුස්ම නවතිනවා. තේරුණාද? එහෙම එකක් නෙමෙයි. ඒ අර්ථකථන වලට යන්න එපා. විවිධ වැරදි අර්ථ දෙනවා මේකේ. ප්‍රායෝගිකව ඕගොල්ලන්ට වෙන එක බලන්න. මෙතන වෙන්නේ සංස්කාර කියන්නේ මම කරනවා. සංස්කාර කියන්නේ මම විසින් කරපු. දැන් ඔයගොල්ලෝ විසින් කරන්නේ මොකද්ද? හුස්ම ගැන හදාගන්න. වෙනකට නවත්තන්න දෙක මෙතෙන් යන්න. දැන් සම්ද හැරේවට අවධානය නැහැ. හිතේවට අවධානය නැහැ. වෙන කයි දැනෙන වේදනාවට අවධානය නැහැ. එහෙනම් කරන එකම සංස්කාරය මොකක්ද? සංස්කාර කියන්නේ සමාන කරන දේ. මේ වෙලාවේ කරන දේ. හුස්ම වලට අවධානය යොදීම ආස්වාදයේ වෙන අවධානය යොදීම ආස්වාදයේ වෙන අවධානය යොදීම. එතකොට එයා ආස්වාදයේ වෙන අවධානය යොදීම ආස්වාදයේ වෙන අවධානය යොදීම. හැබැයි මෙහෙම ඉන්නකොට සිදු වෙනවා ආස්වාදය මේකයි කියලා වෙන් කරගන්නවා ආස්වාදය මේකයි කියලා වෙන් කරගන්න බැහැ. ඒ කියන්නේ ඉස්සෙල්ලා නම් මේ ආස්වාදයක් ඒක දිගයි කියලා පටන් ගන්නකොට තේරෙනවා. අපිට ඕන නම් දැන් ආස්වාදයක් මේක මේක දී ගන්න. නැත්නම් මේක ප්‍රාස්වාදයක් මේක කෙටි. තේරුණාද? කවුද වෙන්න කරන්නේ? මම. මම මට ගොළුවා මගේ ආස්වාදයේ දිගද කියලා තේරුම් ගන්න නැත්නම් කෙටිද කියලා තේරුම් ගන්න. ඕක බැරි වුණා කියන්නකො. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඔක්කොටම පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේක ආස්වාදේ මම මේක පාස්වාදේ නම් නෙවෙයි. ඔබ තේරුම් ගැනීමක් නේද? තමන්ගේ දැනුම. මේක සංස්කාරය. ඔබ තමයි සංස්කාරය. මේක දිගයි, මේක කෙටියි. මේක ආස්වාදය, මේක පාස්වාදය. මේක ආස්වාදය කියන්නේ සංස්කාරයක්. මේක පාස්වාදය කියන්නේ සංස්කාරය. මේ දෙක වෙන් කරන්න පුළුවන් වෙනකොට සංස්කාරය. එච්චරයි මෙතන කියන්නේ ධර්මය. තේරුණා නේද? නමුත් ඔයගොල්ලෝ භාවනා කරනවා ආස්වාදය කියලා තේරෙනවා, පාස්වාදය කියලා තේරෙනවා, නමුත් මොනාවක් ඔයගොල්ලෝ ලැබුවොත් මේක ඇත්තටම ආස්වාදයේද කියලා නැත්නම් මේක පාස්වාදයේද කියලා ඔක වෙන කරන්න බෑ. දෙකේම ලක්ෂණ සමානයි. නිකම්ම නිකම් කම්පනයක් වගේ නැත්නම් මොකක් හරි එක දෙයක්. ආස්වාද ස්වરૂපයක් මෙච්චර කල් ආස්වාද ස්වરૂපයට දැනුනේ එක නෙමෙයි පාස්වාදයට දැනුනේ දැනෙන්නේ මොකද්ද? ආස්වාදයේ දැනෙන එකයි පාස්වාදයේ දැනෙන විදියයි දෙකම සමානයි. අන්න සංස්කාර පස්සන්වන කාය සංස්කාර. එතනනේ මේ ආස්වාදයයි පාස්වාදයයි වෙන් කරන්න බෑ. ඔච්චර දැනගන්න. ඒ කියන්නේ මේක ආස්වාදයේද මේක පාස්වාදයේද කියලා ඔයගොල්ලන්ට එතනදී හිතුණා. මම කරන්නේ දැන් හුස්ම ගන්න එකද හෙළන එකද? ඇත්තටම බෑ. ඒක මොකද ඒ හුස්ම ගන්න එක වෙන්නත් පුළුවන් හෙළන එක වෙන්නත් පුළුවන් දෙකේම ලක්ෂණ තමයි. ඔන්න ඔය ලක්ෂණේ නම් සම්මුඛ වෙනවනම් පස්සම්මේ ආයතන. එනනම් ඔය ලක්ෂණේ එනකොට ඔයගොල්ලන්ට තව දේවල් මෙතන දකින්න පුළුවන්. සමහර විට ශරීරයේ අත දැනෙනවා, වම් අත දැනෙනවා, දකුණු අත දැනෙන්නේ නැහැ. දකුණු කකුල දැනෙනවා, වම් කකුල දැනෙන්නේ ශරීරයේ කොටස් එලක් එලාට දැනෙනවා, එලක් එලාට දැනෙන්නේ නැහැ. ඔක්කොම දැනෙන්නේ නැති යනවලු. කොටස කොටමේ මාන වෙන පුළුවන්. මේ ලක්ෂණත් එක්ක හුස්ම වෙන් කරගන්න බැරි වුණොත් අන්න එතන තැන. මොකද තැන පස්සම්මය කාර්යය. කී දෙනෙක් කොහොම වෙලා මේක නිකම්ම භවනා කරනකොට ඕක වෙලා ඇති අනන්ත. තේරුණානේ? දැන් අද ඒක වුණාට වුණත් එකයි නැතත් එකයි මෙතෙන්ට යන්න උත්සාහ ගන්න. තේරුණානේ? මෙතන වැඩියෙන් ඉන්න උත්සාහ ගන්න. මෙතනයි භවනාව අපිට සම්පූර්ණ මේකට යාවිතී භාවනාවේ මුල් පියවර. මේක ඉක්මනින් කියන්නේ. යන්න ඔයගොල්ලන්ට ඉක්මන් කරන්න ඕන නම් අර මම කියපු අනුපාන ටික හදාගන්න ඕනේ. මොකද්ද වාඩි වෙනකොට අර අනවශ්‍ය විදිහට වාඩි වුණොත් බෑ මේකට යන්න. ඇයි ඒක නටන්න බලන්න පටන් ගන්නවා, දඟලනවා, පියස් කරනවා, ඔළුව නැමෙනවා. ඒක වෙන්නේ ඉරියව්වෙන්නේ. ඒක එහෙම කරගන්න. ඉරියව්ව ඔයගොල්ලෝ හොඳට තෝරන්න. මේ දෙවිද යවවල බලන්න. ඒකට අමාරුවෙන් ඉඳගන්න එපා. විවිධ අමාරු ගණිත වල තියෙන අය නිකම් ඉඳගෙන යන්න එපා. උස පුටුවක වාඩි වෙන්න. ඒ වගේ හැම එකක්ම අනුවරණය කරන්න. හැබැයි වැඩි කල් දෙන්න බෑ. ඉක්මනින් කතා මට කියන්න ඕනේ. තේරුණා නේද? ඒ කියන්නේ දැන් මේක හරියටම නිදිහා උඩු කියන විදිහට මම ලබනවා කියලා නේද? මොකද සෙන්වාද වෙන්න ගනි ඔක්කොම වෙනවා. මේක හදලා දීලා තියෙන්න ඕනේ. නැත්නම් මට අනිත් කියා කියා දීලා යන්න බෑ. භාවනා කරන්න ඕනවා. සෙන්වාදයෙන් කරන්න තියෙනවා මේක. ඔහොම මුල් ටික හැදෙන්නේ නැත්නම් ඔයගොල්ලන්ට කරගෙන යන්න අපහසුයි. අපහසු කියන්නේ පායි. මේක පාවෙන්නේ නැතුව කරන්න සත්‍යයකට හදාගන්න එක. ඒ කියන්නේ මුල්මදී. ඒ හින්දා මේ මේ දවස් කීපේ පුළුවන් තරම් එකට උත්සාහ ගන්න. අනික මේ පස්සම්යන් කාය සංකාරම් වගේ තැනකට ඉස්සා ඉක්මනින් යන්න නම් හැමදාම භාවනා කරන්න ඉඳගෙන භාවනා කරන්න කියන සක්මන් කළ යුතුමයි. ඒගොල්ලේ සක්මන කරලාමයි සක්මන් භාවනාව කරලාමයි වාඩි විය යුත්තේ. ඒකින් ළගේ ඇතුළු උනාට කමන්නේ කාමරේ උනාට කමන්නේ අඩි 10ක දිගත් තිබුණා ඒ ටිකේ සක්මන් කරන වාඩි වෙනවා. තේරුණා නේද? එතකොට මේක ඉක්මනින් නැත්. එතකොට සක්මන් භාවනාව මම මතක් කරා නේද? දැන් නැති අය ඉන්නවා. ඒ කියන්නේ 아무තු දෙයක් කරන්නේ නැහැ මෙතන. අර පොළොවේ අවිදිනකොට වම් කකුල පොළොවේ වදිනවා නම් වම කියලා කී කරා. හරියට ආස්වාදයේ දැන් නහය ස්පර්ශ වෙනකොට ආස්වාදය කියලා මෙනෙහි කරන්න ඕකමයි කරන්නේ. දැන් ආස්වාදයක් නෙමෙයි පොළවේ වදින යටිපතුල ගැන අවධානය යොමු. වම් කකුල මුල වදිනකොට වම් අඟිල දික් කරන්නේ. අවධානය යොමු වෙන යටිපතුලට. දකුණු කකුල මුල වදිනකොට දකුණු අඟිල දික් කරන්නේ. අවධානය යොමු වෙන යටිපතුලට. දැන් මෙන්න ආස්වාසේ අවධානය දින ආස්වාසේ ස්පර්ශ වෙන තැන. පාස්වාසේ ස්පර්ශ වෙන තැන. අතර තියෙන්නේ මොකද්ද? යටිපතුලයි පොළොවේ ස්පර්ශ වෙන. මෙතනක් කරන්නේ පිටින් අපේ ශරීරයට ඇතුල් වෙන වාතය ගැනයි අපි මේ අවධානය යොන්නේ ඇවිදිනකොට කරන්නේ මොකක්ද? ඔයගොල්ලන්ගේ ශරීරය පොළවේ අලුතෙන් ගැටෙන තැන අවධානය දෙකම කායන පස්සන. තේරුණාද? එතකොට මේ භාවනාව කරලායි කායන පස්සන කියන්නේ සක්මන් භාවනාව කරලායි වාඩි වෙන්නේ. වාඩි වෙලා ඉඳනවා නම් ආයෙ නැගිටලා කරන්නේ සක්මන් භාවනාවයි. ආයෙ වාඩි වෙන්න. මාරුවෙන් මාරුවට කරන්නේ තුනක් අයරින් නිදිමතාවක් කරනවා. එතකොට මේ විදිහට වැඩිනවා කියන්නකො ඉඳගෙන භාවනා කරනකොට වහාම නැති. නැතිලා සක්මා කරන්න අඩු දෙක තුන ආයෙ ඉඳලා. එතකොට ආයෙ මේ නිදිමත පහු වෙනවා. කොහොමම හැකි ඉක්මනින් මේක කඩා ගන්න ඕනේ. හැකි ඉක්මනින් කඩා ගත්තොත් ඔයගොල්ලන් ඉතුරු ටික කියා දෙන්නේ. ඒකයි මේ. නැත්තම් පස්සේ කඩා ගන්න ගියාම අපි එතකොට ගිහිල්ලා තේරුණා නේද? ඊළඟට මේ පොත දිහා මේක දිහා බැලුවට ඉතින් ඒවා සාර්ථක නොවුනොත් එහෙනම් කුංචි දෙයක් කියන්නේ මේ කුංචි තැන පහු කරන්නේ. අඩු ගන්න මේ මේක පහු කරගන්න. සත්සම්මය සාය සංකාරණ කියන ගන්න ඕනෙත් නෑ. එතනින් එහාට එතකොට පහතු. මොනවා හරි දැන් අපි දැන් තව විනාඩි 10ක් විතර දිනන වෙලාවේ ඔයගොල්ලන් මොනවා හරි අහන්න කියද? දැන් මේ කියපු වැඩි හරි කරපු නෑ හරි. විපස්සනා පැත්ත හිත අපි කියන්නේ. කාය සංඥා කියන්නේ නෑ දැන් ඒකෙන් වඩා ප්‍රකට කිව්වමත් වෙනවා. දෙකම එකට ගන්න නැතුව මුලදීම දැනලා පස්සේ යනවා. ඒ එතකොට උතුම ගන්න දැනෙන එක දැනගෙන ඉන්න එක පහතුණා ඒ කියන්නේ. අර දෙකම ගන්න කිව්වොත් සතිය ගැදේ. ගියාට කමන්නේ. එහෙම දැනුවත් කමක් නැහැ. දැන් මහත්ය තීරණය කරන්න ඕනේ දැනෙන එකෙන් කොයි වෙලේ ඉන්නේ කියලා. ඔව් වඩා ප්‍රකට ගිය ඉන්නවා. කොහොමද ඉන්න පුළුවන්? ඒක තේරෙන්නේ තේරෙන්නේ නැත්නම් උදේ. එකකට ඉන්නත් ඕනේ දෙකේ ඉන්නත්. ඒක තමයි මාරු වෙන්නේ. මොනවා හරි තව කාට හරි කියද? ඉරියව්. ඔව්. ඔව්. ඊට අමතරව සිතේ විසවීම මම පේනවා ඒක ඉතන යනවා වගේ විශ්වාස වෙනවා ඒක හැම වෙලාවෙම දැන් කාලේ සිත් ඔක වෙනවා ඒක හැම වෙලාවක් කරන පුළුවන් නැති වෙනවා ඒක ආයෙත් එනවා ඒක ඒ කියන්නේ මෙහෙමයි ඉරියව්ව වෙනස් කරන්න ඕනේ එක දිගට වෙනවා කියන්නේ කය රිදෙනවා කියලානේ කකුල රිදෙනවා නමා ගත්ත එක හරියන්නේ නැහැ එතකොට රිදෙනවා නෑ ඒකට පිළියම් තියෙන්නේ ක්‍රම දෙකයි එකක් තමයි වැඩියෙන් සක්මන් කරලා ඉඳගෙන ඔන්න එකක් අඩු කරන විදිය අනික තමයි මහත්යා සුදුසුකම වැඩිම වේලාවක් ඉඳ ගන්න පුළුවන් ඉරියව්ව මහත්යාම තෝරගන්න වෙනවා. තේරුණා නේද? ඒකෙන් ඉඳලා ඊට පස්සේ අපිටම වැඩි වෙලාවක් ඉඳ පුළුවන් එක තේරුවා කියලා ආයෙත් දෙනවනම් නැගිටලා සක්මන් කරනවා හොම කාලයක් යනකොට අර ඉරියව්ව ගොඩක් වෙලා ඉඳපු. එහෙම තමයි කරන්නේ. ඒ රිදෙන එකටයි මේ අර මනසින් එන අරමුණු ඒ කියන්නේ ආස්වාසය අමතක වෙනවා කියන එකද ඔය කිව්වේ අවධානය නැති වෙනවා කියලාද නැත්නම් වෙනේම මතක් වෙනවා කියන්නේ වෙනේම මතක් වෙනවා ඒ අවධානය ඉන්න එක අපිට මගහැරලා නැහැනේ ඒ කැඩෙන එක නෙමෙයි වෙන්නේ ඒක ආධුනිකම කියන්නේ සාමාන්‍ය මට්ටමේදී වෙන්න පුළුවන් ඕක තව තවත් අපි තීව්‍ර වෙනකොට කාලයක් තිස්සේ මේ සක්මනේ හිම හරියනකොට ඒක කැඩෙනවා මේක පුරුද්දෙන් එන්න ඕනේ. පුරුද්දෙන් අහක් වෙයි. ශනික විදිහටකින් අහක් කරන්න බෑ. ඒක මෙන්න මේ ක්‍රමයේ මේකට ගෙවුවොත් හරි කියලා නෑ. කාලයක් පුරුදු නම් පුළුවන්. අනික දැන් මේ මේ ඔය කියේ පස්සම්මයන් කාය සංකාරයන් විතරත් දැනට උන්නේ මම මෙතන විස්තර කරන්නේ තේරුණානේ දැන් මම කිව්වේ ප්‍රශ්නේ මොකද්ද කියලා එහෙම ඉන්නේ අය මේක විපස්සනා කොටස කියවල කණින් අනුගමනය කරා ඒක මම පැහැදිලි කරා තේරුණානේ මෙතනින් එහාට තවදුරටත් මේ භාවනාවෙන් ඉන්න ගලන්න හොඳ නෑ. අපිට පාඩුයි අවාසියි. එතනින් එහා වෙනස් කරනවා. ආධුනිකයනේ මේ මේවා ක්‍රියාත්මක කරන්නේ. ඉස්සෙල්ලා භාවනා කරලා. එනවල මහත්තයාට මම කිව්වනේ දෙහිකක්. ඒක තේරෙනවද මේ කොලේ තියෙන ටික තේරෙනවද? තේරෙනවා. අපි හිත විස්තර කරගමු. ඒකට අනුව දැන් බලන්න එතනට හැදෙන්නේ. ඒක තමයි කරන්නේ. මේක විස්තරාත්මක කතා කරමු. තව තියෙන ප්‍රශ්නක් කතා කරමු. එහෙම තමයි හදන්නේ. නැතු මේකනම දැන් හුස්ම ගැන හදාගෙන ඉන්නවා කියන එකක් එපා. ඒක ඕනේ නැහැ. ඒක ලොකු නෑ. බුදුහාමුදුරන්ට මේවා සාරු. මේ බුදුහාමුදුරේ කියන්නේ ඒගොල්ලෝ මේකෙන් නිවන් දක්වන්න නෙමෙයි. මේක විසිකරනවා. එහෙනම් ඊගාවට ගන්න එක විසිකරනවා. අපිට ඒක බදාගෙන ඉන්න වෙච්ච වෙනවා. ඒ බුදුහාමුදුරේ කියන්නේ අපි කරන්නේ තම බුදුහාමුදුරුවෝ කියපු එක අපි අහන්නේ. මේක භාවිතා කරන්නේ මේ වැඩේට කියලා පිළිගන්නේ. ඔකට ගෙතුනාම ගිහින් අහන්න දාන්න. තේරුණාද? ඒ බුදුහාමුදුරුවෝ අපිට බෑ එහෙම හදන්න. සදාකාලිකවදී කරපු භාවනාවමයි හැමදාම. එතකොට අපිට තියෙන්නේ එක ශික්ෂා. බුදුහාමුදුරන්ට ශික්ෂා තුනක්. සීල සමාධි ප්‍රඥා. ඕකයි තියෙන ගැටලුව. අපි එතකොට මේ යන්නේ සමාධි ශික්ෂාව. ප්‍රඥා ශික්ෂාව අමතක කරනවා. එහෙම එකක් නෑ කියන්නේ. දැන් හරිද? දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන මං යන්න ගන්නේ ප්‍රඥා ශික්ෂාව මොකද්ද කියලා හඳුනගන්න. එතකොට ඔයගොල්ලෝ දක්ෂයි. තේරුණාද? මේ දක්ෂතාවය ගන්න නම් ඔයගොල්ලෝ පස්සම්බයන් ආය සංකාරයන් කියන මේ ගුණයට මේ භාවනාව හදාගන්න ඕනේ. නැත්නම් ප්‍රඥා ශික්ෂාව කියන තේරුම් ගන්න බෑ. ඒකට ඉදිරිපත් වෙන්න බෑ සුදුසු කරන්නේ. එච්චරයි. මේක තරල දෙයක්. ඕන කෙනෙකුට දවස් දෙකකින් ගන්න පුළුවන් මම කියලා හොඳින් කරමු. එහෙනම් ඉතින් ප්‍රමාණවත් වෙනවා මේක. අද දවසට. තා මොන හරි අහන්න කීයද කාටවත් ගැඹුරක් තියෙනවා. ඒක තමයි නොදැනී යනවා කියන්නේ පරාද වුණා. අපිම පෙර දුනාම. මොකක් හරි නොදැනින්න බෑ. තේරුණා නේද? ඒ ගිහිල්ලා දැන් හැකි තරම් දුර සතිය කැඩුනොත් තමයි සතිය කැඩුනොත් නොදැනී යනවා. තව විදිහකට නොදැනී යනවා. ඒක වෙන්න කලින් ඒක තියෙන ලක්ෂණ ටික අපිට මාත්‍යා කියවෙන්නේ. දැන් නොදැනී යනවා නම් දැන් පරාදයි කියන මං කියන්නේ. නමුත් තව කාලයක් ගිහින් මහත්ය කිව්වම දැන් නොදැනී යනවා කියලා මම එතකොට කියන එකක් නෑ. මහත්ය භාවනාවෙන් පරදිලා වෙයි කියන්නේ. වැරදිලා කියලා කියන්නේ. තේරුණා නේද? ඒක නොදෙනී යනකොට යනවා නම් අපේ සතිය අඩු වුණා කියලා දැන් හිතන්න වෙනවා. ඒ කියන්නේ සතිය අපේ අඩුවක්. මේ ගැන අවධානය හිතේ ක්‍රමයේ අඩු වෙලා අර අහෙන් හෝ මතකයෙන් හෝ ආපු අවධානයකට අපි කැඩලා ගියා. ඕක තමයි දැනට ගන්න තියෙන දේ. ඕක නොවිත් වෙන්න පුළුවන්. නමුත් ඒක හොයාගන්න ඒකද කියලා තව අපි පරීක්ෂා කරලා ඉදිරියේදී දැන් මේ ටික දැන් කිව්වොත් අනිත් පැයට ප්‍රශ්න වෙන හින්දා අපි බලමු ඕකෙම මහත්යාගේ සතිය අඩු වෙලාම කියලා මහත්යාට මේ වැරද්ද බාර දෙන්න. එනිසා තව ටිකක් කරන්න යන්න එතකොට හරියි.